වඩාත් පිරිසිදුව දැක ගැනීම දිට්ඨි විසුද්ධියයි. ඒ දිට්ඨි විසුද්ධියේ අපි පසුගිය සතියේ දේශනා කළේ සාස්වත දිට්ඨි පිළිබඳව. අදත් ඒ පිළිබඳව සුළුවෙන් කරුණු කාරණා දේශනා කළා. සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි පිළිබඳව දේශනා කරනවා. ඉතින් වච්චගත බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නා. ඇවිල්ලා අහනා පැත්තකින් වාඩි වෙලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආත්මයක් තියනවාද? තථාගතයන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. ටිකක් වෙලා බලන් ඉඳලා අහනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආත්මයක් නැද්ද? ඉස්සෙල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආත්මයක් තියනවද කියලා. තථාගතයන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. ටිකක් කළා බලා ඉඳලා නැවත අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙනම් ආත්මයක් නැද්ද? වචනයක්වත් කතා කළේ නැහැ. ටිකක් කළා බලාගෙන හිටියා උත්තර දෙන පාටක් නැහැ නැගිටලා ගියන්ට. ආනන්ද හාමුදුරුවෝ මේ සියල්ල දැක්කා. දැකලා තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ වච්චගොත්තගේ ප්‍රශ්න විසඳුවේ නැත්තේ? ආනන්ද වච්චගොත්ත ඇහුවා ආත්මයක් තියනවද කියලා. මම ආත්මයක් තියනවා කිව්වා නම් උච්ඡේද දිට්ටිගත් බමුණන්ගේ අරමුණ ඉටු වෙනවා. ආත්මයක් තියනවා කිව්වා නම්. උච්ඡේද දිට්ටි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියලා ගන්න සංකල්පය. අදත් ලෝකේ ඒ ආකාරයට බෙදිලා තියෙනවා. පරලොවක් නැහැ කියලා ගන්න. අනාගත භවයක් නැහැ කියලා ගන්න. ඒ දිට්ඨිය එල්ලිලා ඉන්න, ඒ දිට්ඨිය උපාදාන කරගෙන ඉන්න පිරිසක් අදත් ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ආත්මයක් තියනවාද කියලා අහපු වෙලාවේ මං ආත්මයක් තියනවා කිව්වා නම් උච්ඡේද දිට්ඨිගත බමුණ. ආත්මයක් තියෙනවා. ආත්මයක් නැහැ කියලා අහපු වෙලාවේ මං ආත්මයක් නැහැ කිව්වනම් සාස්වත දිට්ඨි ගත්ත බමුණන් කියනවා. ආත්මයක් නැහැ කිව්වනම් උච්ඡේද දිට්ඨි ගත්ත බමුණන්ගේ අරමුණ ඉටු වෙනවා. ආත්මයක් තියනවා කිව්වනම් සාස්වත දිට්ඨි ගත්ත බමුණන්ගේ අරමුණ ඉටු වෙනවා. ආනන්ද මම මේ දිට්ඨි දෙකෙන්ම බාහිරව දහම් දේශනා. ඉස්සෙල්ලාම ඇහුවේ ආත්මයක් තියනවද? ආත්මයක් තියනවා කිව්වා නම් සාස්වත දිට්ඨිගත බමුණන්ගේ අරමුණ හිටියා. ඇයි? ඒගොල්ලන් එල්ලිලා හිටියේ ආත්මයක් තියනවා කියන සංකල්පේ. ආත්මයක් නැද්ද කියලා අහපු වෙලාවේ මං ආත්මයක් නැහැ කිව්වා නම් උච්ඡේද දිට්ඨිගත බමුණන්ගේ අරමුණ හිටියා. ආනන්ද මං මේ දිට්ටි දෙකටම වැටෙන්නේ නැතුව මම මධ්‍යයෙන් ධර්ම දේශනා කරන්නේ. ආනන්ද වච්චගොත්ත බමුණ ආත්මයක් තියනවද කියලා අහපු වෙලාවේ ආත්මයක් තියනවා කිව්වනම් මම සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා මේ විදර්ශනා ඥානය පිණිස දහම් දේශන මට ඒක අනුකූල වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දහම් දේශන්නේ සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා. තර සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා දහම් දේශන මට මම ආත්මයක් තියනවා කිව්වනම් ඒක මට ගැළපෙනවද කියලා අහනවා. ආයතන වච්චගොත් ඇහුවා එහෙනම් ආත්මයක් නැද්ද? ආත්මයක් නැහැ කියලා මං උත්තර දුන්නා නම් ආ එහෙනම් මට අපිට පෙර ආත්මයක් තිබ්බා දැන් එහෙනම් ආත්මයක් නැහැ කියලා හොඳටම මුලා වෙනවා කිව්වා. ඒ නිසා මම උත්තර දුන්නේ නැහැ කිව්වා. දැන් මේක අපි විසඳ ගන්න ඕනේ. ධිට්ඨිය විසුද්ධි වෙන්නේ එතකොට. ආත්මයක් තියනවද? ආත්මයක් නැද්ද? දරජානස් දෙකම ප්‍රතික්ෂේප කළා. දෙකම ප්‍රතික්ෂේප කළා. ආත්මයක් තියනවද කියන එක ඒකත් ප්‍රතික්ෂේප කළා. ආත්මයක් නැද්ද? ඒකත් ප්‍රතික්ෂේප කළා. එහෙනම් කොහොමද ලෞතර බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ? මහණෙනි උච්ඡේද දිටි හෙවත් අනාගත භවයක් නැහැ කියලා. ඒ දිට්ඨිය උපාදාන කරගෙන ඉන්න පුච්චලයන්ට ඒ දිට්ඨියෙන් ගැලවෙන්න මම හේතුඵල ධම ඉදිරිපත් කළා. ඒ හේතුඵල ධම තුල තියෙනවා ඒ හේතුඵල ධහම ඊ타ත්ම නිවැරදිව දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදය තුළ. ඒ පිළිබඳව ගිය සතියේ දේශනා කළා. උච්ඡේද දිට්ඨියෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳව සුළුවෙන් දැන් දේශනා කරනවා. අවිච්ඡාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. අවිද්‍යාව නිසා සංස්කාර පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බා. පෙර භවයේ අපි විද්‍යාව උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අපි අවබෝධ කරා නම් අපි අද මේ භවේ නැහැ. පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බ නිසා අපි ඒ අනුව සංස්කාර ගොඩ නැගුවා. සංස්කාර කියන්නේ රැස් වෙන දේ. කුසල සංස්කාර අකුසල සංස්කාර අපි හැදුවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් විඥානය බැසගත්තා. මව් කුසේ. එහෙනම් පෙර භවයක් තිබ්බා. පුබ්බන්තේ ඥාන. පෙර භවයක් තිබ්බා. ତර විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා සලායතන. සලායතනපච්චා පස්ස පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන. දැන් අපට උපාදානය දැනුත් තියෙනවා. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. එහෙනම් උපාදානය නිසා සත්‍ය නැවත කර්ම කරනවා. දැන් මේ භවෙත් කර්ම කරනවා. මොනවාද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්ඡාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කිව්වේ කුසල් වලට. අපුඤ්ඤාභි සංඛාර කිව්වේ අකුසල් වලට. ආනිච්ඡාභි සංඛාර කිව්වේ අරූපාවචර ධානය වලට. මේ කරුණ අපි සිද්ධ කරගන්නවා. සිද්ධ කරොත් නැවත භවයක් හැදෙනවා. ඒ අනාගත භවයක්. ତර වර්තමානයේ විඥානයේ ප්‍රවෘත්තියක් තියෙනවා. විඥානය කියන්නේ මනස. මානසිකාරය. සිත. දැන් අපි සියලු දෙනාගම විඥානයක් හෙවත් මනසක් හෙවත් මානසිකාරයක් හෙවත් අරමුණු දැනගන්නා ස්වභාවයක් නැද්ද? තියෙනවා. අපි සියලු දෙනාට වේදනාවක් නැද්ද? විඳීමක්, වින්දනයක් තියෙනවා. අපි සියලු දෙනාම යම් දෙයක් හඳුනා ගන්න නැද්ද? වර්ණ වශයෙන් හඳුනා ගන්න. ඒ වගේම ඒ වේදනා සංඥා නිසා සිත බලවත් වෙන්නේ නැද්ද? සංස්කාර ගොඩ නැගෙන්නේ නැද්ද? තියෙනවා. ඒතර අපිට විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා. ඒ වේදනා සංඥා සංස්කාර කියන්නේ නාම. ඒතර අපිට විඳීමක් තියෙනවා. විඥානයක් තියෙනවා, විඳීමක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා, සිත බලවත් වීමක් තියෙනවා. ඒවට කියව නාම කියලා. ඒ සියලු නාම ධර්මයන් මේ රූපයත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. නාම රූප දෙකක් තියෙනවා. දැන් වර්තමානයේ තියෙනවා නාම රූප දෙකක්. ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිතේ ප්‍රවෘත්තිය. හයක් තියෙනවා. ඒ හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. නොකඩී සිද්ධ වෙනවා. නොබිදී සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා වේදනා හයක්, විඳීම් හයක් තියෙනවා. එහෙනම් දැනට වර්තමානයේ වෙනි ප්‍රවෘත්තියක් තියෙනවද? පැවැත්මක් තියෙනවා. ඒතරේ විඳීම් නිසා ඇලෙනවා. වේදනා පච්චය තණ්හා. ඇලෙනවද? ඒ ඇලෙන දේ පිළිබඳ උපාදාන කරගන්න. දැන් ඇලුනා අනාගත භවයක් නැහැ කියන සිතුවිල්ල. සමහර කෙනෙක් එහෙම ගන්න. අනාගත භවයක් නැහැ කියලා. එතකොට උච්ඡේද දිට්ඨිය ඇලුනා. අනාගත භවයක් නැහැ කියලා. ඒක උපාදාන කරගත්තා. තදින් ගත්තා. ඒ ආරම්මනේ. තදින් ගත්ත නිසා කර්ම කළා. කර්ම කළාම නැවත භවයක් හැදෙනවා. කර්ම භව, උප්පත්ති භව. කර්ම භව නිසා තමයි උප්පත්ති භවයන් සකස් වෙන්නේ. කර්ම කරන්නේ නැත්නම් උප්පත්ති භවයක් හැදෙන්නේ නැහැ. ඒ කරන පුඤ්ඤාභි සංකාර ඒ කරන පින් වලට අනුව කාම ලෝකෙම නැත්නම් සුගති හතෙන් එකක ප්‍රතිසන්දි ගන්නවා. අපුඤ්ඤාභි සංකාර අකුසල කර්මවල ප්‍රතිඵල වශයෙන් නිරය තිරිසන් ලෝක പ്രേත ලෝකවල ප්‍රතිසන්දි ගන්නවා. ආනිච්ඡාභි සංකාර ඒ අනුව ඒ කියන්නේ කර්ම ඒ අනුව අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගන්නවා. දැන් එතකොට අනාගත භවයක් තියෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරන හේතුඵල සම්බන්ධයෙන් සිත නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දිට්ඨිය ගැලවෙනවා. හේතුඵල සම්බන්ධය. දැන් සංස්කාරයන්ට හේතුනේ මොකක්ද? අවිද්‍යාව. විද්‍යාවට ආවනම් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් සය කරලා උපදවාගත්තේ විද්‍යාව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව කියන සියලු ආශ්‍රවයන් සය කරලා උපදවාගත්තේ විද්‍යාව. ඒ විද්‍යාව උපදවාගත්ත වෙලාවේ ප්‍රකාශයක් කළා. චක්කොන් උදපාදි. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි. විච්ඡා උදපාදි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදුණා. විච්ඡා විද්‍යා විද්‍යාවට ආවා. විච්ඡා උදපාදි. ආලෝක උදපාදි. ඒතර විද්‍යාවට ආවට පස්සේ තථාගතයන් වහන්සේ විද්‍යාව උපදවා ගත්තට පස්සේ ඥානය උපදවා ගත්තට පස්සේ ප්‍රඥාව උපදවා ගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ කර්ම රැස් කළේ නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල් කර්ම රැස් කරනවා. ඒ කර්ම වලට තමයි සංස්කාර කිව්වේ. ඒතර අවිද්‍යාව විද්‍යාව උපදවා ගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා. දුක්ඛාර සත්‍ය, දුක කියන කාර්ය සත්‍යය. දුකට හේතුව සමුදය, තෘෂ්ණාව කියන කාර්ය සත්‍යයක්. ඒ තෘෂ්ණාව සහ මුලින්ම නැති කිරීම, Nirodheවත් නිවන කියන කාර්ය සත්‍යයක්. ඒකට මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාර්ය සත්‍යයක්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ එදා අවබෝධ කරගත්තා. එදෙන් පස්සේ තථාගතයන් වහන්සේට ස්කන්ධ පංචකයක් තිබුණා. හැබැයි උපාදානස්කන්ධයක් තිබෙන්නේ නැහැ. පංචස්කන්ධයක් තිබ්බා. පංච උපාදානස්කන්ධයක් නැහැ. පංච කිව්ව පහට උපාදානය අතහැරියා. එතකොට උපාදානය අතහැරියාම කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ නැත්නම් විඥාණයට පවතින්න බෑ. විඥාණය පවතින්නේ කර්ම උඩ. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා සඳහන් කළේ විඳිනව හඳුනා ගන්නව වේදනා සංඥා දෙක වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා සංඥාව වේදනා සංඥා දෙකම සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා එතකොට වේදනා සංඥා සංස්කාර මත විඥානය රඳා පවතිනවා. තොර තථාගතයන් වහන්සේට වේදනාව දැනෙනවා විඳින්නේ. තථාගතයන් වහන්සේ සම්මුතියෙන් සංඥාව ගත්තට මනසෙ නැහැ සංඥාවක්. සියල්ල දකින්න සතර මහා ධාතු ඇටියට. එහෙනම් හේතුඵල ධර්මයන්ට අනුව විඥානයේ පැවැත්මක් තියෙනවා. හේතුඵල ධර්මයන්ට අනුව. මේක පැහැදිලිව දේශනා අවබෝධ කරගන්න තියෙන මේ එදිනදා ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. S2 ඇරලා බලපුවාම රූපයක් එකට මොන ගහනවා සිතක් හදනවා. චක්ක විඥානයි. කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා සෝත විඥානයි. මේ විඥානය හැදෙන ආකාරය ප්‍රායෝගික ජීවිතයේදී හේතුඵල ධර්මයට අනුව නාසයයි ගන්ධයයි නිසා සිතක් හැදෙනවා. ගාන විඥාන. දිවයි රසයයි නිසා සිතක් හැදෙනවා. චිව විඥාන. රස දැන ගැනීමෙන් සිත. කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. කාය විඥාන. මනසයි අරමුණු නිසා සිතක් හැදෙනවා මනෝ විඥාන. මේ වර්තමානයේ ප්‍රවෘත්ති. එතකොට අර සංස්කාර උඩ විඳීම හඳුනා ගැනීම ඒ දෙක අනුව සංස්කාර ගොඩ නැගෙනවා විඥානයේ උඩ රඳා පවතිනවා සංකාරපච්චය විඥාන. ඒ නිසා තමයි ඒතර අර වච්චගොත්තට උත්තර දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ආත්මයක් තියෙනවාද කියන්නේ. ආත්මයක් තියෙනවා කියලා කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒකට තමයි ආත්මය කියලා කියන්නේ. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් ලෝකේ තියෙනවනම් ඒකට ආත්මය කියනවා. අනිත් එක තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් ඒකට ආත්මය කියනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වච්චගොත්තගේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැත්තේ. ආත්මයක් තියෙනවද කියලා අහපු වෙලාවේ ආත්මයක් තියෙනවා කිව්වනම් සංකාරපච්චය විඥානං කියන ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් මේ සංකාරපච්චය විඥානං කියන ප්‍රශ්නේට කොච්චර වෙලාවක් යනවද? අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයට ආශයක චිතක්ෂණයයි. ඒ එක චිතක්ෂණයක් තුල ඉපද බිඳින්නේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේලා. ඒතකොට චිතක්ෂණයක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා ඊටතර කෙටි කාලයක්. නාම ධර්මික ආයස. එන අවිද්‍යාව කියන ධර්මතාවය සිතේ උපදින්නේ. ඒතකොට සිතේ ආයස එක චිතක්ෂණයයි. ඒතර අවිද්‍යාවේ ආයස එක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුල ඉපද බිඳිනවා. තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඉපද බිඳිනවා. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය. හැබැයි සංස්කාරයට ප්‍රත්‍ය වෙලා. ඒ කියන්නේ සිත බලවත් කරලා එක්ක කුසල පැත්තට එක්ක අකුසල පැත්තට. හැබැයි ඒ සංස්කාරය අවිද්‍යාවගේ හේතුයේ ඵලයක් හැටියට හටගත්තට එයාට තියෙන එක එක එක චිතක්ෂණයයි. ඇයි? සංස්කාර කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක්. ඒතොර සිතේ ඇති වෙන යම් ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයකට ආයුෂ එක චිතක්ෂණයයි. රූපයක චිත්තක්ෂණ 17යි. ඒතොර එක චිත්තක්ෂණයක් තුළ ඒ සංස්කාරයන් නිපද බිඳිනවා. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා භවයක් හදලා. ඒ කියන්නේ අනාගත අණ්ඩච ජලාබුජ්ජ සංසේදජ උපපාතික. ඒ හතර ස්ථානයකට සම්බන්ධ කරලා තමයි මේ නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ සංස්කාරයන්. ඉපදුනේ අවිද්‍යාව නැමැති හේතුවගේ ඵලයක් හැටියට සංස්කාරය. හැබැයි අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. ඒකටත් අවශ්‍ය කටිතක්ෂණයයි. ඇයි? තණ්හාව ගොඩනැගෙන්නේ සිතේ. ඒකත් ගොඩනැගෙන්නේ සිතේ. ඒතර ඒකට අවශ්‍යත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. ඒතර අවිද්‍යාව නැමැති නාම ධර්මය ආශ්‍රවයන්ගේ ඵලයක් හැටියට හටගත්තට ඒක චිතක්ෂණයෙන් ඉපදෙමින් සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙලා. මෙන්න මේකයි මේකේ අතිශය තියෙන ගැඹුරු බව. තොර සංස්කාරයන් අවිද්‍යාවගේ ඵලයක් හැටියට සංස්කාර හටගත්තට සංස්කාරයන්ට රැඳෙන්න බෑ. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට සම්බන්ධ වෙලා. දැන් එතකොට ප්‍රතිසන්දි විඥාණයට සම්බන්ධ වෙන්නේ සංස්කාර එතකොට ප්‍රවෘත්තියක් තියෙනවද භවයෙන් භවයට? දැන් භවයෙන් භවයට නෑ කියලා ගත්තනේ. ආත්මයක් තියෙනවද කියලා අහපුවා. ආත්මයක් නැද්ද කියලා අහුවා. එතකොට නෑ කිව්වනේ. දැන් ආත්මයක් නෑ කියලා ගත්තේ කවුද? උච්ඡේද දිට්ටි ගත්ත අය. ආත්මයක් නෑ. ඊගා භවයක් නෑ. තථාගතයන් වහන්සේ නැපෙන්නනවා. කොහොමද වෙන්නේ? අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ආයි ඉදිරියේදී පෙන්වන තණ්හාපච්ච උපාදානං උපාදාන පත්‍ය භව. උපාදානයෙන් නිසා කර්ම කරනවා. කර්මයට අනුවයි උප්පත්ති භවයක් හැදෙන්නේ. එතන භව දෙකක් තියෙනවා. ඒතර උපාදාන මේ ditthi උපාදාන. ඒතර ඒ උපාදානයත් සිතේ ගොඩ නැගෙන ශක්තියක්. සිතුවිල්ලක් විතරයි. ඒකටත් අවශ්‍ය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා වර්තමානයේ. අපි උපාදානය කරගෙන ඉන්නවනේ. කාම උපාදාන තියෙනවා. ගොඩක් දෙනා කුසල් සිද්ධ කරන්නේ භව උපාදාන කරගෙන හොඳ භවයක් හදාගන්න. භව උපාදාන. දිට්ටි වල එල්ලිනා දිට්ටි උපාදාන. ආත්මයක් නැහැ කියලා ගන්න ආත්මයක් තියෙනවා කියලා ගන්න. ඉතින් දිට්ටි පිළිබඳව මම පසුගිය සතියේ ගොඩක් දේශනා කරලා තිනවා. ඒතර ඒ අනුව ඒ සිතුවිල්ලට අවශ්‍යක චිතක්ෂණය. හැබැයි උපාදානයේ කියන ඒ නාම ධර්මය එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ කර්මයක් හදලා. එතකොට ඒ කර්මයට ආයශ කොච්චරක් තියෙනවද? එක චිත්තක්ෂණේ. ඉස්සෙල්ලා දේශනා කළේ අතීත භවයෙන් වර්තමාන භවයට ආපු ආකාරය. දැන් දේශනා කරන්නේ වර්තමාන භවයෙන් අනාගත භවයට යන ආකාරය. මොකද පෙර භවයේ අපිට අවිද්‍යාවයි සංස්කාරයි තිබ්බ නිසා ඒකේ සංස්කාරයන්ගේ පැටලිලා ආපු විඥාණය අපි මෞකස බැසගත්තා. එතකොට අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කරලා දුන්නා. එතකොට උච්ඡේද දිට්ඨිය දුර වෙනවද හේතුඵල ධර්මයන්ට අනුව? හේතුඵල ධර්මයන්ට අනුව මේ චිත්ත સંතාන ඒ කියන්නේ සිත නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් විතරයි උච්ඡේද දිට්ඨිය දුර වෙන්නේ. නොකැඩී නොසිඳී පවතිනවා. ඒ පෙර භවයේ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය අපි මව කුසේ බැසගත්තා. ඒ අනුව නාම රූප දෙක පටන් ගත්තා ක්‍රියාවේ යෙදුණා. දැන් එතකොට අපිට විඥානයේ ප්‍රතිසන්දි විඥානය නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ස්පර්ශ හයෙන් අපි විඳිනවා මේ ටික දැන් වර්තමානයේ තියෙනවද තියෙනවා එතකොට විඳින නිසා අපි ඇලෙනවා හැබැයි මෙතෙන් නවත්තන්නත් පුළුවන් ඕන වේදනාව රහතන් වහන්සේටත් දැනෙනවා හැබැයි රහතන් වහන්සේ විඳින්නේ අපි විඳිනවා විඳිනවද ඇලෙනවා වේදනාපච්චය තණ්හා. විඳින තැන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ සිත එතන ඇලෙනවා. ඒ කියන්නේ තණ්හා. ඇලෙනවද? ඒක තදින් ගන්න උපාදානය. ඒ අනුව කර්ම කරනවා. ඒතර උපාදානයට අවශ්‍ය චිතක්ෂණයයි ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන්නේ කර්මයකට ප්‍රත්‍ය වෙලා. ඒකට ආයශත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි හැබැයි උපපති භවයක් හදනවා. කාමසිතවිල්ලක් නම් ආවේ ඒ කාමයේ මූලික කරගෙන අපුඤ්ඤාභි සංකාරයක් නම් තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය. පින්කම සිද්ධ කළා ඒ පින්කම උපාදාන කරගත්තා නම් පුඤ්ඤාභි සංකාර. උතර කර්මයක් සකස්සලා. ඒ අනුව සුගති හතෙන් එකක. එතකොට ඒ දෙකම නැතුව කෙනෙක් අරූපාවචර ධානයක් වඩනවා. ආකාශඤ්ඤායතන, විඤ්ඤාණච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාසඤ්ඤායතන. අරූපාවචර ධානයක් හදනවා. උපදවා ගන්නවා. ඒ අනුව භව දෙක සම්බන්ධ කරනවා. එතකොට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර ඒ කර්ම කර්ම භව නිසා උප්පති භවයක් අනාගතේ. එතකොට වර්තමානයේ අපිට ඕනනම් පුඤ්ඤාභි සංකාරයක් කරලා දිව්‍ය ලෝක හයෙන් හෝ මනුස්ස ලෝකයෙන් ප්‍රතිසන්දි ගන්න පුළුවන්. අපුඤ්ඤාපි සංකාරයක් ඒ කියන්නේ අකුසල කර්මයක් අපිට මතක් වුණත් අවසාන අවස්ථාවේ නිරය තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. හොඳයි මේ දෙකම පැත්තකින් තියලා අපි ධානයක් වඩනවා. ඒක අවසාන සිතට අරමුණු කරගෙන අර අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න. දැන් එතකොට සිතේ ප්‍රවෘත්තිය අතීතයයි වර්තමානයයි සම්බන්ධ කළාද? සම්බන්ධ කළා. සංකාරපච්චය විඥාන. ඒතර වර්තමාන භවයයි අනාගත භවයයි සම්බන්ධ කරනවද? සම්බන්ධ. එතකොට අතීත වර්තමාන අනාගත කාලත්‍රයම තුල සිත නොකැඩී නොසිඳී පවතිනවද? එතකොට එහෙනම් ඊගා භවයක් නැහැ කියන්නේ කොහොමද? දැන් පැහැදිලිද? මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අතීත භවය පිළිබඳව දිට්ඨිය අයින් කරන ආකාරයත් වර්තමාන භවය පිළිබඳව දිට්ඨිය අයින් කරන ආකාරයත් අනාගත භවය පිළිබඳව දිට්ඨිය අයින් කරන ආකාරයත් එතකොට අතීත භවයයි වර්තමාන භවයයි අනාගත භවයයි කියන්නේ කාලත්‍රය. ඒතර කාලත්‍රය තුල සිද්ධ වෙන්නේ ආත්මයක ගමන් කිරීමක් නෙමෙයි. ආත්මයක් නෙමෙයි කියන්නත් බෑ. ආත්මයක් නැහැ කිව්වොත් උච්චේද දිට්ඨි. ආත්මයක් තියෙනවා කිව්වොත් සාසත දිට්ඨි. දෙකනේ. අර වච්චගත හැවේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ආත්මයක් තියෙනවද? වචනයක් කතා කළේ නැහැ. ඒ උත්තර දෙන්න බෑ. ආත්මයක් තියෙනවා කිව්වනම් ආත්මයක් තියෙනවා කිව්වනම් සාස්වත දිට්ඨිගත බමුණන්ගේ අරමුණ ඉටු වෙනවා. ආ එහෙනම් හරි බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආත්මයක් තියෙනවා කියලා. ඒතොර සාස්ත්‍රත දිට්ටි ගත්ත බමුණන්ගේ අරමුණ ඊට වෙනවා. හරි. ආත්මයක් නැහැ කිවන අර වච්චකොත් ඇහුවා ස්වාමි භාග්‍යවතුන් වහන්සේ නම් ආත්මයක් නැද්ද? ආත්මයක් නැහැ කිවන අර උච්ඡේද දිට්ටි ගමන. අන්න එහෙනම් අපි කියන එක තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ ආත්මයක් නැහැ. ඒ කියන්නේ ඊගාව භවයක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නනම් පටිච්ච සමුප්පාදය තුලින් අතීත භවයෙන් වර්තමාන භවයට එන හැටි වර්තමාන භවයෙන් අනාගත භවයට යන හැටි. ඒතර භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ලැබෙනකොට අපි නැවත ආශ්‍රවවලට යනවා. කාම ආශ්‍රව. ඒවෙන් මිදෙන්න හොයනවා. හැබැයි මිදෙන්න හොයන්නේ නැවත නැවත ඇලිලා. කාමයන්ට ඇලෙනවා. කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා භවආශ්‍රව. චක්‍රයක් තියෙන්නේ. මේකට කියන්නේ භව චක්‍රය. එහෙම නැත්නම් සංසාර චක්‍රය. මේකේ මුලක් පෙන්වන්න බෑ. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ආශ්‍රව ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව ආශ්‍රවවලට ප්‍රත්‍ය වෙනවා. එයි ආශ්‍රව කියන්නේ ඡන්ද රාගයයි. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවද? ඇලෙන්නේ විද්‍යාවට ආපු නැති හින්දා. ඇලෙන්නේ දුකයි කියලා දන්නේ නැති නිසා. මේ දුක් වලට හේතුව ඒ ඇලීම කියන එක දන්නේ නැති නිසා ඇලෙනවා. ඒ හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒකට කියව දුක්ඛයක් ඥාන දුක්ඛ සමුදයක් ඥාන දුක්ඛ නිරෝධයක් ඥාන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදක් ඥාන. පුබ්බන්තයක් ඥානං අපරන්තයක් ඥානං පුබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව කිව්වා. හරිද? දැන් එතකොට බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට ඉදිරිපත් කරනවා. අතීත භවයක් තියෙනවා. අතීත භවයේ මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වුණේ ඒ අනුව වර්තමාන භවයට ආවා. ඒතකොට වර්තමාන භවයේ අපිට තියෙන ටික දැනගන්න, දැකගන්න. මොනවාද අපිට දැන් තියෙන්නේ? විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. විඳීම් හයක් තියෙනවා. එහෙනම් මේ විඳීම් හය තුල ඔන්න මෙතන නවත්තන්නත් පුළුවන්. නැත්නම් ඉදිරියට යන්නත් පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාදේ සංදි තුනක් තියෙනවා. සංකාරපච්චය විඥානං කියන තැන තියෙන හේතුඵල සංදියක්. ඒ කියන්නේ සංස්කාරයන්ගේ හේතුයෙන් ප්‍රතිසන්දි විඥාණය නැමැති ඵලය. හරිද? එතකොට මේ වේදනාපච්චය තණ්හා කියන තැන තියෙන්නේ ඵල හේතු සම්බන්ධයක්. වේදනාව ඵලයක්. ඒ ඵලය ස්පර්ශය නැමැති නාම ධර්මය. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතර ස්පර්ශය නැමැති නාම ධර්මයට අවශ්‍යක චිතක්ෂණයයි. ඒක චිතක්ෂණයක් තුළ ඉපදි බින්දෙන්නේ වේදනාවට විඳීමට ප්‍රත්‍ය වෙලා. ඒතර විඳීම කියන්නේත් නාම ධර්මයක්. සිත තුළ ගොඩ නැගෙන්නේ. විඳින්නේ සිතින්නේ. කය උපකාර කරගත්තට විඳින්නේ සිතේ. කායික වේදනා මානසික වේදනා කායික වේදනාව දැනෙන්නේත් මනසට. මනසින් විඳින වේදනාව දැනෙන්නේත් මනසට. එහෙනම් මෙතන තියෙන්නේ ඵල හේතු සම්බන්ධයක්. කොහොමද? ස්පර්ශයේ ඵලයක් හැටියට වේදනාව හටගත්තට වේදනාව ළඟින් නැවැත්තුවොත් තෘෂ්ණාවට යන්නේ නැහැ. එයි වේදනාවට ඇලෙන්නේ නැතුව ඉන්නවා. වේදනාවට ඇලෙනවද? වේදනාපච්චය තණ්හා. එතන ඉඳලා යනවා. එතන තියෙන්නේ ඵල හේතු සම්බන්ධයක්. තේරෙනවද? ඒතර වේදනාව නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ තණ්හාවට ප්‍රත්‍ය වෙලා. දැන් එහෙනම් මේක නවත්තන්න කොච්චර වෙලා යනවද? ඒක චිතක්ෂණේ. එයි. රාතන් වහන්සේට යන්නේ ඒක චිතක්ෂණේ. හටගන්න යන එක චිතක්ෂණයක් නම් නවත්තන්න කොච්චර වෙලා යනවද? එක චිතක්ෂණයයි. හැබැයි ඔක අපි තාම තේරුම් ගත්තේ නෑ. එහෙනම් උච්ඡේද දිටි. ඒ කියන්නේ භවයක් නෑ කියලා ගන්නවද තියනවා කියලා ගන්නවද? මේ දිට්ටි උපාදාන. එදා 62ක් දිට්ටි තිබ්බා. ඒ 62ක් දිට්ටි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 62ක් දිට්ටි තිබ්බා. උච්ඡේද දිට්ටි 44ක්, සාස්වත දිට්ටි 18ක්. ඒ සියල්ලට පිළිතුරු දුන්නේ පටිච්ච සමුප්පාදයෙන්. ওই පටිච්ච සමුප්පාදයෙන් තමයි තථාගතයන් වහන්සේ සියලු ආශ්‍රයයන් සේකලෙත්. හන්දෑ යාමේ පූර්ව නිවාසානුස්මති ඥානය. පූර්ව නිවාසානුස්මති ඥානය හවස් යාමේ උපදවා ගත්තේ. එදා හන්දෑවේ බෝධි මූලේ වාඩි වෙල්. මධ්‍යම රාත්‍රියේ චුති උප්පත්ති ඥානය. සත්‍ය අචුත වෙනවා පහළ වෙනවා. කොහොමද? කර්මයට අනුව. චුත වෙනවා පහළ වෙනවා. ඒ දැක්කා එහෙනම් මේ තරම් අති දීර්ඝ සංසාරේ මේ විදියට ඇවිද ඇවිද ආවා. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු වෙච්ච දෙයක් නැහැ. තවදුරටත් මේ මේක අරගෙන ගියොත් ආයි නැවතත් හැදෙනවා. එහෙනම් මේක නවත්තන්නේ කොහොමද? ජරා මරණයට හේතු හෙව්වා. ජරා මරණයක් තියෙනවද? තියෙනවා. දැන් දිරන්නේ නැද්ද? කැඩෙන්නේ නැද්ද? බිඳෙන්නේ නැද්ද? paludu වෙන්නේ නැද්ද? විනාශ වෙන්නේ නැද්ද? චරා. බින්දිලා අවසන් වෙන මරණයක් නැද්ද? තියෙනවා. ඔකට හේතු හෙව්වා. මොකක්ද? ජාතිපච්චය ජරා මරණ. හටගැන්ම පහළවීම සකස් වීම තමයි ජරා මරණයට හේතුව. දැන් මේ ලෝකෙට ආවේ නැත්තම් ජරා මරණයක් තියනවද? හා? ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් තියනවද? ඒකක්වත් නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත ධම හරිද? උත්තරේ හරිද? මහණෙන් ජරා මරණයට හේතුව જાතියයි. ତොර જાතියට හේතු හෙව්වා. භවයයි. භව තියෙන අනිත් තුන කාම භව, රූප භව, අරූප භව. භවත්‍රයක් තියෙනවා. ඒ භවත්‍රයට වැටෙන්නේ කොහොමද? කර්මයන් නිසා, කර්ම භව නිසා උප්පත්ති භව. කර්ම කරන්නේ මොන හේතුවක් හින්දාද? හෙව්වා. උපාදාන නිසා කර්ම කරනවා. දැඩිව ගත්තද අල්ලගත්තද කර්ම කරනවා. උපාදානයට හේතු හෙව්වා තෘෂ්ණාවයි. ඇලෙනවනේ. ඇලෙන තැන අල්ල ගන්නවා. ඒකට හේතු හෙව්වා විඳිනවා. විඳීමට හේතු හෙව්වා ස්පර්ශය පස්සපච්චා වේදනා. ස්පර්ශය නැතුව මේ ලෝකේ කාටවත් විඳින්න බෑ. ස්පර්ශයට හේතු හෙව්වා ආයතන හයක් තියෙනවා. ආයතන හයට නිස්පර්ශ සිද්ධ වෙන්නේ. වෙන කොහට සිද්ධ වෙනවද ස්පර්ශ? දැනෙන්නේ. ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ආයතන හයට හේතු හෙව්වා. නාම රූප. නාම රූපච්ච සලායතන. නාම රූප වලට හේතු හෙව්වා. ප්‍රසන්දි විඥානේ. ප්‍රසන්දි විඥාණයට හේතු හෙව්වා. මේ පෙර භවයේ ගොඩ ගහගත්ත දෙයින් එකක් අරන් ආවනේ. පෙර භවයේ ගොඩ ගහගත්තනේ දෙකක්. මොනවාද? කුසල් අකුසල්. ඒයින් එකක් අරගත්තා. ඒ තමයි සංකාරපච්ච විඥාන. සංස්කාර හැදුවේ මොන හේතුවෙන්ද කියලා බැලුවොත් අවිද්‍යාව නිසා සංස්කාර හැදුවා නොතේරෙනකම. මොකද්ද? මේ ප්‍රවෘත්ති දුකයි කියන එක තේරුන්නේ මේ දුකට හේතුවයි කියන එක තේරුන්නේ මේ හේතු අයින් කරොත් මේ ඵල නිරෝධයක් කියන එක තේරුන්නේ මාර්ගය අපු පිනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. මාර්ගය හොයාගත්තා. දුකයි දුකට හේතුවයි හැමදාම ලෝකේ තියෙනවා. බුදු කෙනෙක් විවෘත කරන්නේ දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒ කියන්නේ නිවනයි නිවනට යන මගයි. දුක කියන එක ලෝකේ හැමදාම තියෙනවා. ඒකට හේතුවත් හැමදාම තියෙනවා. තෘෂ්ණාව. ලෝකේ හැමදාම තියෙනවා. නිරෝධය ඒ තෘෂ්ණාවේ ශේෂයක්වත් නැතුව අවසන් කරන ආකාරය පැහැදිලි කරන්නේ බුදු කෙනෙක්. ඒ දුක්ඛ නිරෝධය ඒකට යන මාර්ගය පැහැදිලි කරන බුදුරජාන් වහන්සේ. මේ හේතු අයින් කරොත් මේ ඵල නිරෝධයක් තියෙනවා. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රව. පාන්දර යාමේ උපදවාගත්තේ මොකක්ද? ආශ්‍රව කිසර ඥාන. ତර පූර්ව නිවාසානුස්මති ඥාන, චුති උපපති ඥාන, ආශ්‍රව කිසර ඥාන, ත්‍රිවිද්‍යා. විද්‍යා තුනයි. ඒ විද්‍යා තුනත් එක්ක තව 70ක් පහළ වුණා අනාදිමත් කාලයක් තිස්සේ පුරපු පාරමිතා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පුරපු පාරමිතාවල බලයත් එක්ක 73ක් ඥාන පහළ වුණා. ඒ තමයි බුද්ධ කියන්නේ. එහෙනම් උච්ඡේද දිට්ඨිය දුරු වෙන්න සාස්වත දිට්ඨිය දුරු වෙන්න දෙනෙක් ළඟට සාස්වත දිට්ඨිය කියන්නේ එහෙනම් උච්ඡේද දිට්ඨිය දුරු වෙන්නත් පටිච්ච සමුප්පාදයම අවබෝධ කරගන්න ඕනේ සාස්වත දිට්ඨිය දුරු කරන්නත් පටිච්ච සමුප්පාදයම අවබෝධ කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න මම එකක් කියනවා චතුරාර්ය සත්‍ය මේ භාවය අවබෝධ කරගන්න ඕනේ නේ ඒකම තමයි ඕනේ. මෙන්න බලන්න. දැන් අපි කතා කළා විඥානය ගැන. විඥානයක් තියෙනවානේ. විඥානය කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවය. එතකොට විඥානය නිසා ප්‍රතිසන්දි විඥානය බැසගත් තැන ඉඳලා ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකනේ. ඔක මම පැහැදිලි කරලා දීලා තියෙනවා දැන් දේශනා කීපයක. මව් කුසේ ගර්භාෂයේ බැසගන්නේ ප්‍රතිසන්දි විඥානය. එතන එතකොට සූදානම් වෙලා තියෙනවා. එතන කලලයක් නෙමෙයි. ඒකට කියන්නේ යුක්තාණුව. ඒ යුක්තාණුව මේ ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ සම්බන්ධ වෙනවත් එක්කම කලලය පටන් ගන්නම නාම රූප දෙකේ වැඩිම පටන් ගන්නවා. නාම රූප දෙකේ වැඩිම පටන් ගන්නකොට ඒ වැඩිම නිසා ආයතන හයක් පහළ වෙනවා. ආයතන හයක් පහළ වෙනවා. ආයතන හය පහළ වුණාද ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවමයි. කියනවත්න්න බෑ. ඇස තියෙන තාක්කල් රූප ස්පර්ශ වෙනවා. කන තියෙන තාක්කල් ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයේ තියෙන තාක්කල් ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිව තියෙන තාක්කල් රසයේ ස්පර්ශ වෙනවා. ශරීරයේ තියෙන තාක්කල් සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනස තියෙන තාක්කල් අරමුණ ස්පර්ශ වෙනවා. නැද්ද? ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් සිද්ධ වෙනවාමයි. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා නම් විඳීම් හයක් එහෙන් විඳිනවා. එහෙන් විඳිනවා. හැබැයි සොම්නසුත් විඳිනවා, දොම්නසුත් විඳිනවා. රූපය අමනාපන දොම්නස්. රූපය මනරම් සතුටු නම් සොම්නස්. හැබැයි රූපය මනරම් නෑ, දොම්නසුත් නෑ. ඒ කියන්නේ අප්‍රියත් නෑ. ප්‍රියත් නැත්තම් මදහත්. සිත තුන් ආකාරයකට හැසිරෙනවා. එහෙනම් ඒතර ස්පර්ශ හයක් සිද්ධ වෙනවා නම් විදීම් හයක් තියෙනවා. විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයක් තියෙනවා. ඇලීම් හයක් තියෙනවා නම් උපාදාන තියෙනවා. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන. උපාදාන තියෙනවා නම් කර්ම කරනවා. තේරෙනවද? කර්ම කරනවා නම් භවයක් හැදෙනවා. භවයක් හැදුනා නම් එතන ඉඳලා පටන් ගන්නෙ භවපච්චා ජාති පහල කළා දුන්නා. එතන ඉඳලා තියෙන්නේ ජරා, මරණ, ශෝක, පරිදේම, දුක්ඛ දෝමන සුපායස. දැන් විඥාණයට කැමති වෙලා අපි දැන් කොතනද ඇවිල්ලා නැවතුනේ? දැන් නැවතිලා ඉන්නේ. ජරා මරණ ගාව දැන් නැවතිලා නැද්ද? දැන් ශෝක නැද්ද? කනගාටු නැද්ද? හැඬීම් නැද්ද? වැළපීම් නැද්ද? කායික දුක් නැද්ද? මානසික දුක් නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම නැද්ද? අප්‍රියයන් හා එක්වීම නැද්ද? කැමති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම නැද්ද? දැන් කොතනද නවත්තලා තියෙන්නේ? සංසාර දුක්ඛය, දුක්ඛේ දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන ඒවා නැද්ද දැන්? කවන්න ඕනේ, පොවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, බෙහෙත් ඒස් අපයන්න ඕනේ, අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මෙසේ මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. නැද්ද? සැප දේවා. දුක්ද ඒ මොනතරම් දේවල් දීලා පෙරළුවා නම් අනිත් පැත්තට පෙරලනවද නැත් කොච්චර දේවල් දීලා අපි මේක නිවැරදි පැත්තට ගන්න හැදුවට ගන්න බෑ පෙරලනවා අනිත් පැත්තට ඒ තමයි විපරිණාම දුක්ඛය සනයක් සනයක් සනයක් පාසා පෙරලනවා ඒ විපරිණාම දුක්ඛය දුක්ඛේ දුක්ඛය දුකෙන් දුකයි ඇයි එක ලෙඩකට බෙහෙත් අරගෙන ගෙදර එනකොට තව ලෙඩක් ඊළඟට දෙලඩ දෙකටම බෙහෙත් අරන් එනකොට එනවා මොකක් හරි මානසික පීඩාවක්. තමන්ගේ හිතවත් කෙනෙකුට යම් කරදරයක්, දරුවෙකුට, සහෝදරයෙකුට, ඥාතියෙකුට, එහෙම නැත්නම් විපතක්. එන්නේ නැද්ද වරින් වර? ඒතර සංසාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛේ දුක්ඛේ තියෙනවද? තියෙනවා. මේක සත්‍යද අසත්‍යද? ඒක ඇති උනේ මොන හේතු හින්දාද? අර ප්‍රතිසන්දි විඥානේ හොඳයි. දැන් මේ ඉස්සරහට ඔය පටිච්ච සමුප්පාදයේ ඉස්සරහට පරීක්ෂා කරලා බැලුවොත් ඕනම කරුණක් අරගෙන නවත්තන්නේ දුක කියන තැන ඒක සත්‍යයක් එතනින් එහාට යන්න බෑ. හැබැයි ආපස්සට පරීක්ෂා කළොත් හේතු අහුවෙනවා. විඥාණයට හේතුව සංස්කාර. සංස්කාරයට හේතුව අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. කාමයන්ට ඇලෙනවද කාමාශ්‍රව? භවයන්ට ඇලෙනවද භවආශ්‍රව? ඇලෙනවා කියන්නේ තණ්හාව. එතකොට තණ්හාව කියන්නේ samudāri සත්‍යය. ආපස්සට පරීක්ෂා කරන්න අහු වෙන හේතුව. චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, samudāri සත්‍ය. එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන එක දුක්ඛාර්ය සත්‍ය නෙමෙයිද? ඒක සත්‍ය ආර්ය සත්‍යයක් ඒක. ගිහිලා නැවැත්තු එතනනේ. එහෙනම් සංස්කාර ගිහිලා නවත්තන්නේත් එතනම තමයි. ආපස්සට පරීක්ෂා කළාම හේතු අහුවෙනවද? මොකක්ද හේතුව? සමුදාරි සත්‍ය තණ්හාව. තණ්හාව කියන්නේ චන්ද රාගය. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ එළනවා. එහෙනම් ආපස්සට පරීක්ෂා කළාම හේතු අහුවෙනවා. ඉස්සරහට පරීක්ෂා කළාම ඵලය අහුවෙනවා. දැන් එහෙනම් අර දුක කියන නැමැති ඵලය අයින් කරන්න නම් එදා බුදුරජාන් වහන්සේ පාන්දර යාමේ උපදවාගත්තේ ආශ්‍රව කිසර ඥාන. සියලු ආශ්‍රවයන් ආශ්‍රව කියන්නේ සියලු දේවල් පිළිබඳව චන්දරාගේ අයින් කළා. චන්දරාගේ අයින් කරා කියන්නේ තණ්හාව අයින් කළා. හැබැයි අයින් කරපු තණ්හාව නැවත ඉපදෙව්වේ නැහැ. අපි ඔව් ධර්මානුකූලව බලලා ටික වෙලාවකට අපි අපෝ මේකට ඇලෙන්න හොඳ නැහැ. ඇලුනොත් අනිවාර්යෙන් ආයි උපාදාන කරගන්න උපාදාන කරගත්තාම ආයි කර්ම රැස් කරනවා කර්ම රැස් කරපම ආයි භවයක් හැදෙනවා ආයි භවයක් හැදුනොත් අපෝ ආයි පහල කරනවා පහල කරපම ආයි ජරා මරණ ටික තමයි හම්බ වෙන්නේ කියලා එහෙම හිතනවා හැබැයි ආයි එළෙනවා නෑ එදා බුදුරජාන් වහන්සේ අතහැරියා අතහැරපු දේ ආයි අල්ලගත්තේ නෑ අපි ඒ අවබෝධය තුල අතහැරියේ එයි ඕනම ධර්මතාවයක් අරගෙන ඉස්සරහට පරීක්ෂා කරලා බලන්න දුක කියන එක තැන නවත්තන්නේ. ආපස්සට පරීක්ෂා කරලා බලන්න හේතු අහුවෙනවා. දැන් එතකොට අපි හේතු අයින් කරන්න ඕනේද නැද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතු අයින් කරන්න ඵල නිරෝධයක් තියෙනවා. ඒ ඵල නිරෝධය තමයි දුකේ අවසානය. හේතුව චන්දරාගය කියන්නේ මොකද්ද? තණ්හාව. එතකොට ඒක සමුදාය සත්‍ය නෙමෙයිද? තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍යයි. එහෙනම් හේතු අයින් කරන්න ඕන. හැබැයි අපි හේතු අයින් කරන්නේ කවද්ද? අකාලිකයි මේ දහම. කාලයක් නැහැ. දැන් ඒ සියල්ල පිළිබඳ 12යි තියෙන්නේ තෘෂ්ණාව අයින් කරන්න. ඇස බාහිර රූප. කන බාහිර ශබ්ද. නාසය බාහිර ගඳ සුවඳ. දිව බාහිර රසය. ශරීරය බාහිර පහස. මනස බාහිර අරමුණු. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඔය චන්දරාගය හේවත් තෘෂ්ණාව දැන් අයින් කළොත් හැබැයි චිතක්ෂණේ යන්නේ. ඇයි? තණ්හාවට ආයෙස කොච්චරද? තණ්හාව කියන්නේ නාම ධර්මයක්. ඒතොර ඒක ඒකට ආයෙස එක චිතක්ෂණයයි. ඒතොර එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ආයල ආයලෙනවා අපි. එක චිතක්ෂණයක් තුළ ආයෙ ඉපද බිඳිනවා. ඒ තණ්හාව කියන්නේ නාම ධර්මයක්. ඒකට අවශ්‍යක චිතක්ෂණයයි. අපට ඇලිලා ගොඩක් වෙලා ඉන්න බෑ. එක චිතක්ෂණයක් තුල ඇලෙනවා. ආයි නැවත නැවත නැවත නැවත ඇලෙනවා. එක චිතක්ෂණයක් තුල ඉපද බින්දිනවා. එහෙනම් තණ්හාව අයින් කරන්න කොච්චර වෙලාවක් යනවද? මම කියනවා හරි අමාරුයි. පොහ බලන්න තණ්හාව පොඩ පොඩ පොඩ පොඩ හරි තමයි ඉවර කර ගන්න ඕනේ මේක හරි අමාරු වෙන එක චිතක්ෂණය යන්නේ. ඇයි? හට ගන්න යන එක චිතක්ෂණය නම් අයින් කරන්න කොච්චර වෙලාවක් යනවද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600 ගාණක්. හැබැයි තාම ওই චිතක්ෂණය තුල අතහැරගන්න බැරි වුණා අපිට. නේ? ධර්ම දේශනාව අවසන් කරන කාලය ඇවිල්ලා තියෙනවා. දැන් තේරෙනවද සසරෙන් නිවනට? දැන් නිවනට මඟ කිව්වේ පැහැදිලිද? තෘෂ්ණාවම දුර්වල කරන්න. මං කියන්නේ එදා ආනන්ද හාමුදුරුවත් එක චිතක්ෂණයක් තුල අවසන් කළේ. ඇයි? පළවෙනි ධර්ම දේශනා ධර්ම සංගායනවට වාඩි වෙන්න. දන්නව නේද කතාව? හා. ඉතින් එහෙනම් අපිට කොච්චර වෙලාවක් යනවද මේක අයින් කරන්න? කල්පනා කරලා බලන්න. කවදා හරි අයින් කරන්න වෙනවා. ඉතින් කවදා හරි අයින් කරන්න ඕනේ. අද අයින් කරාම ඉවරයි. තම මේ භවී අවබෝධය තුල අතහැරෙයි. තේරෙනවා. මේක අයින් කරන්න ඕනේ කියන එක. එහෙනම් ඊගාව ධර්ම දේශනාව සාසත දිටි පිළිබඳව කියනවා. දැන් උච්චේත දිට්ඨිය නැහැනේ. ආයතව භාවයක් නැහැ කියන සිතුවිල්ල ඉවරයි. ඇත්ත. තව බයක් තියෙනවා. හැබැයි තියන්නේ මොකෙන් හින්දාද? මොන කාරණයක් හින්දාද තියෙන්නේ? තණ්හාවෙන් හින්දා. චන්ද්‍රාගයෙන් හින්දා. බලන්න ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. බලන්නකෝ ඇලෙන තැන් ටික හොයාගන්න ඉස්සෙල්ලා ඇලෙන තැන් ටික අයින් කරන්න. ඒ ඇලෙන තැන් ටික හොයාගෙන ඒවැ ස්වභාවය දකින්න. එතකොට තමයි අයින් කරගන්න පුළුවන්. නිස්සාර දෙයක්, හරයක් නැති දෙයක්, වටිනාකමක් නැති දෙයක්. ඒකට තමයි අපි ඇලෙන්නේ. රූපයත් ඒ වගේ, වේදනාවත් ඒ වගේ, සංඥාවත් ඒ වගේ, සංස්කාරයත් ඒ වගේ, විඥානයත් ඒ වගේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතා පහේ පහේ යථා ස්වභාවය දැක්කොත් තේරෙන ඇලිලා වැඩක්ම නැහැ කියලා. තේරුමක්ම නැහැ ඇලෙන එක කියලා තේරෙනවා. එදාට චන්ද්‍රාගය අයින් කරනවා. හොඳයි. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු